ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ වතුරුගම කන්නිමහර වේල්වනාරාම විහාරවාසී පූජ්‍යපාද නැල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට වන්දනීය ආරාධනය අද ධර්ම දේශනාවෙන් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සතිය පටිපදා සූත්‍ර දේශනාව ඇසුරෙන් උපේක්ඛා අප්‍රමාණය පිළිබඳව පහදා දෙන්නට. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස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 ඒ උතුම් වූ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ බිඳක් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තමන්ගේ ජීවිතයට වටිනාකමක් ලබා දෙන්න. අද මම ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සතිය පටිපදා සූත්‍රයේ මේ සූත්‍රයේ තියෙන බුද්ධ ජයන්ති අංගුත්තර නිකායේ දෙවෙනි පොතේ 290 වෙනි පිටුවේ ඒ ප්‍රතිපදාවෙන් කොහොමද මේ උපේක්ඛා අප්‍රමාණය ඇති කරගන්නේ කියන කාරණා. ඒ උපේක්ඛා ඒ ප්‍රතිපදාව පාවිච්චි කරලා මේ උපේක්ඛා අප්‍රමාණය ඇති කරගන්නේ කොහොමද කියන කාරණා. මීට පෙර මම මේ ප්‍රතිපදා සූත්‍රයෙන් පාවිච්චි කළ ධර්මදේශනා තුනක් සිදු කරා. ඒවත් එක්කත් මේ ධර්මදේශනාව සම්බන්ධයි. ඒ ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමෙන් තවදුරටත් මේ ධර්ම දේශනාව ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. 2020 පළවෙනි මාසේ 23 උදෑසන ඒ වගේම 2020 තුන්වෙනි මාසේ පළවෙනිදා රාත්‍රී ඒ වගේම 2026යි 12 උදෑසන ප්‍රචාරය වුණු මේ ධර්ම දේශනාවන් වලින් මේ සූත්‍රයේ කලින් මෙත්තා ප්‍රමාණය, කරුණා ප්‍රමාණය, මුදිතා ප්‍රමාණය ගැන විස්තර කරා. අද බලාපොරොත්තු වෙන්නේ මේ උපේක්ඛා ප්‍රමාණයට කොහොමද මේ ප්‍රතිපදාවෙන් යන්නේ කියලා. ඉතින් මේ සූත්‍රයේ පෙන්නතුනේ භාගතුන් වහන්සේ පෙන්නනවා මේ නිර්වාණගාමී ප්‍රතිපදාව සාක්ෂාත් කරගන්න ප්‍රතිපදා හතරක් තියෙනවා කියලා. එකක් තමයි දුක්ඛ ප්‍රතිපදා දණ්ඩ අභිඥා කියන්නේ. ඊළඟ එක තමයි දුක්ඛ පටිපදා කිප්පා විඥා කියන්නේ. එහෙනම් තමයි සුඛ පටිපදා දන්නා විඥා. අද අපි කතා කරන්නේ සුඛ පටිපදා කිප්පා විඥා කියන කාරණා. මේ පටිපදාව තමයි පෙන්වන්නේ. එතකොට දුක්ඛ පටිපදා දන්නා විඥාවෙන් අපි කතා කරේ මේ පින්නතුන්ට ඒ ධර්ම දේශනා ශ්‍රවණය කරනට පැහැදිලි වෙනවා. එතනදී අසුබ සංඥාව, ආහාරේ පටික්කුල සංඥාව, සබ්බ ලෝකේ අනිබිරත සංඥාව, සබ්බ සංකාරයේ අනිත්‍ය සංඥා. ඒ වගේ මරණ සංඥා වගේ ඒ කමඨාන පාවිච්චි කරලා දිගින් දිගට මේ කමඨාන වඩනකොට දෙරිස් කුමුන් කුණු පේනම් කෙස්ලොම් නියඳත් යන ආදි වශයෙන් මේ වඩනකොට එයාගේ මේ සේක බල සද්දා හිරි ඔත්තප්ප විරිය පඤ්ඤා කියන මේ සේක බල හිමින් වැඩෙනවා දුක් වූ පටිපදාවක් හැබැයි ඒක තමයි දුක්ඛ පටිපදා දන්ද අභිඥාව කියලා කියන්නේ. එතකොට නිර්වාණය පිණිස මේ සද්දා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් හිමින් තමයි වැඩෙන්නේ මේ දන්ද අභිඥාවෙදී. ඒතර දුක්ඛ පටිපදා දන්ද අභිඥාව ඒ විදිහයි. ඒ වගේම දුක්ඛපටිපදා කිප්පා විඥාවේදී අන්න ඒ කියන ඉන්ද්‍රිය ධර්ම ඉතා වේගෙන් වැඩෙන්න පටන් ගන්නවා. නිර්වාණ නිර්වාණේ සාක්ෂාත් වෙන්නේ වේගෙන් වැඩෙනවා. එක එක පුජ්‍යලයාගේ ස්වභාවය වෙනස්. ඒ වගේම ඊළඟ තමයි සුඛපටිපදා දන්න අභිඥා. ඒ කියන්නේ සුඛපටිපදාවේ තමයි යන්නේ. හැබැයි හිමින් තමයි ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ සුඛපටිපදායෙන් තමයි යන්නේ ඉතා වේගෙන් වැඩෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම. ඒ හින්දා ඉක්මනට නිවන්ට යන්න පුළුවන්. ඉතින් අපි දන්නවා මේක පෙන්නනවා පෙර වූ දේශනාය වගේම අපි පළවෙනි ධානය දෙවෙනි ධානය තුන්වෙනි ධානය චතුර්ථ ධානය දක්වා මේ ධාන ටික ඇති කරගන්නා වූ ධාන ඇති කරගෙන මේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්නා වූ ක්‍රමවේදයක් තමයි මෙතන කතා කරන්නේ. ඉස්සල්ලා හිමින් වැඩෙන හින්දා කිව්වා සුඛපටිපදා දණ්ඩාභිඥාව කියලා. මෙතන සුඛපටිපදා කිප්පා විඤ්ඤා කියලා කියන්නේ මේ සද්දා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය වේගයෙන් වැඩෙනවා. අදිමාත්‍රව පහළ වෙනවා. ඒකයි. එතකොට භාගතුන් වහන්සේ මෙතනදී අපිට පෙන්වනවා මේ අරමුණක් ගන්නවා අපිට ආනපාන සතිය ගන්න පුළුවන් එහෙම නැත්නම් දෙතිස් කුණුපය ගන්න පුළුවන් ඕනම නෙක්ඛම් විතක්කය මේ ලෝකේ අතහරින විතක්කයක් අපි ගන්න ඕනේ මොකද අපි එදිනෙදා පාවිච්චි කරන විතක්කවල ඇති වෙන්නේ එක්ක කාම විතක්ක එක්ක ව්‍යාපාද විතක්ක එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා ඒක නිවන් දකින්න බෑ ඒින්ද ලෝකේ අතාරින විතක්කයක් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් හුස්ම රැල්ල කියන්නේ ඒ වගේ විතක්කයක් නේ. ඉතින් මේ හුස්ම රැල්ල අරමුණු කරගෙන එහෙම නැත්නම් ප්‍රතිස් කුණුපය කෙස්ලොම් යන ආදී වශයෙන් ඒ අරමුණු කරගෙන ඒ විතක්කය ඒක නෙක්ඛම් විතක්කය. ඒක දිගින් දිගට ਵਿਚාරය කරගෙන යනකොට විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව වලින් යුක්ත ඵලයෙන් ධාන්යට සම්වදින්න පුළුවන්කමක් ලැබෙනවා. එකම විතක්කයක් දිගින් දිගටම ਵਿਚාරය කරනවා. හුස්ම රැල්ල දිගද කෙටිද සංසිඳිලද කියලා බලාගෙන යනවා. එව නැත්නම් කෙස් ලොම් නියඳත් යන ආදි වශයෙන් අසාර අසුබ පිළිකුල් දුර්ගන්ධ දුර්වර්ණ වශයෙන් බලාගෙන යනවා. එතකොට ඒ විතක්කයේ දිගින් දිගටම කාමයන්ගෙන් අයින් වෙලා ඉන්නවා. කාමයන්ගෙන් අයින් වුණාමනේ නෙක්ඛම්යන් වෙන්නේ. එහෙනම් කාමයන්ගෙන් අයින් වුණේ හින්දා අන්න එයාට කාමයන්ගෙන් අයින් වෙලා අකුසලයෙන් අයින් වෙලා ඒ නෙක්කම් විතක්කේ ਵਿਚාරය කිරීම නිසා නෙක්කම් ප්‍රීතියක් නෙක්කම් සුඛයක් ඒ වගේම ඒ තුලම එකඟ වීමක් ඇති වෙනා එක කියනවා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාවලින් යුක්ත පළවෙනි ධානයටපත් වෙනවා. ඉතින් පළවෙනි ධානය මේ විදිහට පාවිච්චි කරාට පළවෙනි ධානයේ හැම වෙලෙම අපිට විතක්කේ නැවත නැවත කල්පනා කරන්න ඕනේ. පළවෙනි ධානය. හැබැයි එහෙම කල්පනා කරනකොට අර ප්‍රීතිය දැනෙන්න පටන් ගන්නකොට මෙයාන ඒ විතක්කේ නැවත කල්පනා කරන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ. ප්‍රීතිය හිතට දැනෙන. අන්න එයාගේ හිත ප්‍රීතිය අල්ලන අන්න ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයෙන් යුක්ත දෙවෙනි ධානයටපත් වෙනවා. ඒකට කියනවා දෙවෙනි ධානය කියලා. දැන් තුන්වෙනි ධානයට යන්නේ කොහොමද? අර ප්‍රීතිය අරමුණු කරගෙන කරනකොට මේ කය පුරා තියෙන ප්‍රීතියටත් වඩා දැනෙන ප්‍රීතිය අභිභවා යමින් කය පුරා තියෙන සැහැල්ලුභාවය එහෙම නැත්නම් මේ කායික සුඛයක් දැනෙන්න පටන් ගන්නවා එකට කියනවා සුඛ කියලා. එහෙනම් ආන්නේ සුඛය පදනම් කරගෙන හිත එකඟ වෙනවා අන්න එකට කියනවා තුන්වෙනි ධානය කියලා. මේ තුන්වෙනි ධානය දිනු කරගෙන ඉන්නකොට එයා කොයි වෙලේ හරි නැවට දුකටපත් වෙනවානේ. මොකද මිස්සල්ලා දුක එපා කියලා තමයි මෙතෙන් එන්නේ සුඛයි කියන්නේ. කය රිදෙනවා නේද? රිදෙන ඒවා කොහොම අතහැරිලා දැන් කය කය හරි සැහැල්ලුවක් තියෙනවා. හිතත් සැහැල්ලු වෙලා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා කොයි වෙලේ හරි අර පරණ එකට කඩාන වැටෙනවා කියන්නේ. ඒ ගැන අය දුකටපත් වෙනවා. අය කය රිදෙන්න පටන් ගන්නවා. දැන් මොකද කරන්නේ? මෙයා කල්පනා කරනවා මට සුඛත් එපා දුකත් එපා කියලා. පෙර වූ සෝමනස්සත් එපා දෝමනස්සත් එපා කිය. ඉතින් අන්න හිත කොහට දැන්නේ? අන්න හිත යන උපේක්ඛාවට. උපේක්ඛා ප්‍රමාණයට උපේක්ඛාවට යන ප්‍රමාණය උපේක්ඛාවට. ඒ උපේක්ඛාව තුළ එකඟ වෙනවා කියලා කියන්නේ චතුත් අධ්‍යානය. දැන් එහෙනම් මේ රූපය ගැන උපේක්ඛාවක් තමයි ඇති වෙලා තියෙන්නේ. මෙන්න මේ රූපය ගැන උපේක්ඛාව ඇති කරගෙන මෙන්න මේ උපේක්ඛාව පදනම් කරගෙන තමයි මේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම ටික වඩන්නේ. වැඩෙන්න පටන් ගන්නවා වේගෙන් වැඩෙනවා නම් ඒකට කියනවා කිප්පාභිඥා කියලා. ඒක තමයි සුඛාපටිපදා කිප්පාභිඥා. ධානය ඇති කරගෙන මේ විදිහට යනවා. ඉතින් නිර්වාණය සඳහා යන ගමනක් මේ. උතර පටිපදා හතරක් තියෙනවා. පළවෙනි පටිපදාව හරියට දුක්ඛ ගමනක්. ඉතින් දුක්ඛ ගමනක් හිමින් තමයි වැඩෙන්නේ. දෙවෙනි එක දුක්ඛ ගමනක්. හැබැයි වේගෙන් වැඩෙනවා. ඉන්ද්‍රිය ධර්ම වේගෙන් වැඩෙනවා. තුන්වෙනි එක තමයි සුඛ ගමනක්. ඒ කියන්නේ ධානය ඇති කරගන්නවා. චතුත්ථ ධානයෙන් දක්වා ඇති කරගෙන හිමින් වැඩෙනවා මේ ඉන්ද්‍රිය ධර්ම. එහෙන තමයි සුඛපටිපදා දණ්ඩා විඥා. දැන් තියෙන සුඛපටිපදා කිප්පා විඥා. ඉතින් මේක පාරවල් හතරක් වෙන්නද නිවන් දැකේ. ඉතින් මම මේ ධර්ම දේශනාව පදනම් කරගන්නවා මෙන්න මේ පටිපදා හතර පාවිච්චි කරලා කොහොමද මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මේ අප්‍රමාණයන් වඩන්නේ කියන කාරණා. පෙර ධර්ම දේශනා තුනේ මෙත්තා කරුණා මුදිතා අප්‍රමාණයන් ගැන කතා කරා. අද කතා කරන්නේ නම් උපේක්ඛා ප්‍රමාණයට යන්නේ. මේක ඔයත්තන්ට බලන්න පුළුවන් පිටකෝපදේශයේ පොතේ බුද්ධ ජයන්තියේ පිටකෝපදේශයේ 317 වෙනි පිටුවේ මේ ගැන සඳහන් වෙනවා. අපි ඉස්සල්ලාම කතා කරේ දුක්ඛ පටිපදා දන්දා විඥා වඩන කල්හි පළවෙනි ධානය සම්පූර්ණ කරනවා කියන්නේ. ඊළඟට දුක්ඛ පටිපදා කිප්ප විඥාව වඩනකොට දෙවන ධානය සම්පූර්ණ කරනවා කියන්නේ. දෙවෙනි ධානය දක්වා වඩන හැටි. ඒ වගේම සුඛ පටිපදා දන්දා විඥාව වඩනකොට තුන්වෙනි ධානය එහෙනම් දැම්මේ පටිපදාව සුඛා පටිපදා කිප්පා විඥා වඩනකොට චතුත්ථ ධානය සම්පූර්ණ කරනවා. දැන් එහෙනම් චතුත්ථ ධානයෙන් දක්වා එන පාර දැන් කියවන්නේ කොහොමද ඒක එන්නේ කියලා. එදින මේ හතරෙන් ධානය සම්පූර්ණ කරාට පස්සේ මේ චතුත්ථ ධානය සම්පූර්ණ කරාට පස්සේ පින්නතුනේ මතක තියාගන්න ඕනේ යම් ධර්මයක් කල්පනා කරන්න ඕනේ ධර්මය වඩන්න ඕනේ. ඒ කියන්නේ සතිපට්ඨානයක් වඩන්න ඕනේ. දැන් ඉස්සල්ලාම පටිපදාවේ කායानुපස්සනාව වැඩි. දෙවෙනි පටිපදාවේ වේදනානුපස්සනාව. තුන්වෙනි පටිපදාවේ චිත්තානුපස්සනාව. එහෙනම් මේ පටිපදාවේ හතරවෙනි පටිපදාවේ ධම්මානුපස්සනාව තමයි. මොනවාද මේ ධම්මානුපස්සනාවේ තියෙන්නේ? පංච නීවරණ කියලා භාවනාවක් තියෙනවා. පංච උපාදානස්කන්ධය කියලා භාවනාවක් තියෙනවා. ඒ වගේම ආයතන කියලා භාවනාවක් තියෙනවා. සත්ත්ව බොජ්ජංග කියලා භාවනාවක් තියෙනවා. ඊළඟට චතුරාර්ය සත්‍ය කියලා භාවනාවක් තියෙනවා. දැන් මේ හතරෙන් ධානයේට ගියපු කෙනා පින්නතුනේ චතුත්ථ ධානයේ තියෙන උපේක්ඛාව පදනම් කරගෙන උපේක්ඛාවට ඇලිලා බෑනේ. එතන ඉඳන් ධර්මයක් කල්පනා කරන්න පුළුවන් මොකද ප්‍රඥාව වඩන්න බෑ. ධර්මයක් මෙනෙහි කරන්නේ නැතුව. ඒකනේ භාගතුන් වහන්සේ කියන්නේ භාගතුන් වහන්සේ දේශනා කරන මේ ධර්මිය ප්‍රඥාවෙන් දකින්න ඕනේ කියලා කියන්නේ. ධම්මානුපස්සනාවේ තියෙන ධර්මයක් කල්පනා කරන ධර්ම කරුණක් කරන් ඒක දිගින් දිගට හිතමින් ඒ විදිහට කල්පනා කරනවා. භාගතුන් වහන්සේ දේශනා කරපු විදිහ. ඉතින් මෙතන එනම් ධම්මානුපස්සනාව වඩන්න ඕනේ. ඉතින් මේ ධම්මානුපස්සනාවේ ඔක්කොම භාවනා ගැන කියලා දෙන්න වෙලාව මදි අපිට. අපි බලමු එක භාවනාවක් ගැන ගමු. මේ චතුරාර්ය සත්‍යයේ දුක්ඛය ගැන කල්පනා කරන්න පුළුවන්. දැන් දුක්ඛේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස් කියලා මෙහෙම දුක් ගොඩක් තියෙනවා. ඉතින් දැන් මෙතන මේ පුජ්‍යලයා යෝගාවචරයා මේ දුක්ඛය කල්පනා කරනවා. දැන් Taman ජාති වුණානේ. දැන් අපි ඉපදිලා තියෙනවා. ඔය ඇත්ත අපි හැම කෙනෙක්ම ඉපදිලා තියෙනවා. දැන් මේ ඉපදිච්ච ශරීරයේ මේ පැවැත්ම ගැන හොඳට බලනකොට පැහැදිලිව පේනවා මේ මොහොතක් මොහොතක් ගානේ මේක වයසට යනවා. දිරනවා. ලෙඩ වෙනවා, මැරිලා යනවා. එහෙනම් මේ ජාති වෙච්ච කෙනාට එකම මොහොතක්වත් ඉපදිච්ච කෙනාට එකම මොහොතක්වත් ජරා ධර්මයට යටත් නොවි ඉන්න බෑ, දිරන්න නැතුව ඉන්න බෑ. ඒ කියන්නේ හැම මොහොතකම ශරීරය වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි යනවා. එහෙනම් ජරාවට ජාති වෙච්ච කෙනා ජරාවටපත් වෙනවා නම් අපේ කය හැම මොහොතකම වෙනස් වෙනවා නම් එහෙනම් මේ කයට නිත්‍යභාවයක් තියනවද මේ පැවැත්ම නිත්‍යභාවයක් තියනවද නැහැ එහෙනම් මේ කයට නිත්‍යභාවයක් නැහැ කියලා කියන්නේ රූපයට නිත්‍යභාවයක් නැහැ එහෙනම් මේ පිළිබඳ අවබෝධ වෙච්ච කෙනා මේ ධම්මානුපස්සනාව යොන්න එක භාවනාවක් කියලා දෙන්නේ එයාට යම් කිසි විදිහට මේ රූපේ සම්පූර්ණයෙන්ම අතහැරෙන්න පටන් ගන්නවා අර චතුත් අධ්‍යානයේ තිබුණු උපේක්ඛාවත් අතහැරනවා මේ රූපය ගැන මේ විදිහට කල්පනා කරනවා මේ රූපය ගැන කල්පනා කරනකොට නේද දැන් උදාහරණයක් විදිහට මෙවුවා එකපාර වැඩිලා යනවා මේකින් එක වඩ වඩා ඉන්න අවශ්‍යත් නැහැ සමහර වෙලාවට වේගෙන් වැඩිලා ගිහින් ඉවරයි ඉතින් රූපය සම්පූර්ණ අතහැරිලා යනවා දැන් එන රූපය අතහැරුණාම හිත කොහටද යන්නේ ඉස්සලා රූපය අල්ලගෙන හිටපු කෙනා රූපය අතහැරලා උපේක්ඛාව අල්ලගත්තා. රූපය ගැන උපේක්ඛා චතුත්ථ ධානය. දැන් චතුත්ථ ධානය අතහැරියොත් එහෙම දැන් මොකද වෙන්නේ? රූපය සම්පූර්ණයෙන් අතහැරිය වෙනවා. දැන් එහෙනම් රූපය අතහැරිය නම් මොකක්ද දැන් තියෙන්නේ? හිස් ස්වභාවය. හිස් ආකාසානංචයයි. එහෙනම් දැන් රූපේ නැතුව අරූපයට හිත පහදිනවා. එහෙම නැත්නම් හිත බහිනවා අරූපාවචර ධානයට. ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන එහෙනම් රූපයෙන් අයින් වෙලා අරූපයට බැහැගත්තා කියලා කියන්නේ ඔන්න භාගතුන් වහන්සේ පෙන්වනවා දැන් මේ හතරවන ධානයෙන් හතර වෙන සතිපට්ඨානය කියන ධම්මානුපස්සනා සම්පූර්ණ කරනවා වැඩෙනවා ධම්මානුපස්සනාව වැඩෙනකොට පරිපූර්ණ කරනකොට ආනින්ජ විහාරයට අපි යනවා කියන්නේ ආනින්ජ විහාරය එහෙනම් පළවෙනි විහාරේ දිබ්බ විහාරනේ. පළවෙනි ධාන හතරනේ. දෙවෙනි විහාරෙන් ගියේ අපි දන්නා බ්‍රහ්ම විහාරේ. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. තුන්වෙනි එකෙන් ආර්ය විහාරේ. පළවෙනි දෙවෙනි තුන්වෙනි මාර්ගඵල හතරවෙනි මාර්ගඵල යනාදී සමාපatti. දැන් මෙතන මොකක්ද තියෙන්නේ? ආනෙන්ජ විහාරේ. ඒ කියන්නේ මෙන්න මේ කියන ආනෙන්ජ විහාරය තමයි හෙල්ලෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ අරූපාවචර ධානය. අන්න ඒ ආනෙන්ජ විහාරය සම්පූර්ණ කරනවා. දැන් මේ ආනෙන්ජ විහාරය කියලා කියන්නේ අරූපාවචර ධානය එහෙම නැත්නම් මේ රූපය දැන් අතහැරලා අරූපය තුල තියෙන. ඉතින් මේ අරූපයේ හිත පිහිටනකොට මේ අරූපය තුල ඉන්නවා නම් ඒ අරූපාවචර ධානය දිගින් දිගට පවත්වනවා නම් වෙන්නේ ඒක දිගටම පවත්වන්න පුළුවන් යන්නේ. තමන් ගාව ඒ තියෙන කුසලයේ තවදුරටත් ශක්තිමත් කරගත්තා කියලා. ඒ කියන්නේ ආනන්ද විහාරය පරිපූර්ණ කරනවා කියලා කියන්නේ හතරවන සම්‍යක්ප්‍රදාන වීරියට යන. මොකද ඒ කියලා කියන්නේ? uppannānaṁ kusalānaṁ dhammā iti asammosāya bīyobāvāya වේපුල්ලාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරබිදු චිත්තම් පග්ගන්නාදි පද. ඒ කියන්නේ තමන්ගාව තියෙන කුසලයේ දිගට පාත්වනවා දැන් මේ. මොකද දැන් තියෙන කුසලයේ. ඒ තමයි Taman දැන් මේ අරූපාවචර ධානය මේ විදිහට පවත්න්න නම් එයාට දස කුසලයෙන්ම පින්නතුනේ දිගට පවත්න්න වෙනවා. දස කුසලයේ පවත්න්න හොඳම තැන. මොකද දස කුසලයේ කියලා කියන්නේ ප්‍රාණඝාතයෙන් අයින් වෙන, අදත්තා දාණයෙන් අයින් වෙන, කාමී වරදවා ඇසිරීමෙන් අයින් වෙන. ඒ කියන්නේ කාය කර්ම නැහැනේ දැන් එතන. ඒ වගේ වචී කර්මත් නැහැ. මුසාවාද, පරිසාවාච, කිසුනාවාච, සම්ප්‍රප්පලාපත් නැහැ. එහෙනම් කයෙන් වෙන වැරදිත් නැහැ, වචනෙන් වෙන වැරදිත් නැහැ. ඊළඟ හිතෙන් එන්නේ මොනවාද? අවිජ්ජා ව්‍යාපාද මිත්‍යාදෘෂ්ටි. හිත ඇලෙන්නේ නැහැ, කාමච්ඡන්දයට දැන් ගිහින්නේ නැහැ, ව්‍යාපාදයට ගිහින්නුත් නැහැ. ඒ වගේම අර මගේ කියලා ගත්තේ නැහැනේ. අර අනිත්‍ය භාවයක දැක්කට පස්සේ මගේ කියලා ගන්නෑනේ. ඒ හින්දා මිත්‍යා දෘෂ්ටියකුත් එතන නැහැ. එහෙනම් යම් ප්‍රමාණයකට මිත්‍යා දෘෂ්ටිය එතනින් නැති වුණා. එහෙනම් දැන් ඔන්න මෙතන දස කුසලයේ හොඳටම තැන හොඳටම වඩන්න පුළුවන් තැනක් තමයි. දැන් අපි මායේ මනුෂ්‍ය ලෝකයේ ඉන්නවට වඩා මනුෂ්‍ය ලෝකයේ ඉන්නකොට ප්‍රාණඝාතය කෙරෙන්නේ. දැන් මනුෂ්‍ය ලෝකයේ ඉන්න කෙනාට සත්තු ඉන්නව මරන්න. දැන් බ්‍රහ්ම ලෝකවල සත්තු නැහැ. එහෙනම් ඒ විහාරවල ඉන්නවා කියලා කියන දස කුසලයන් පවත්වන්න පහසුයි. මනුෂ්‍ය ලෝකයේ ඉන්නකොට අපහසුයි කියලා එක නෙමෙයි වීරියවන්තයාට කොහොමත් පුළුවන්. නමුත් අතන කොහොමත් පහසුයි. ඒ කියන්නේ එතන දිගට මිටිය කියලා නිවන් දකින්නවා කියන එක නෙවෙයි. නමුත් මේ දස කුසලයේ පවත්තන් පාසේ දැන් අපි මනුෂ්‍ය ලෝකෙින් ඉන්නේ. ඒ මනුෂ්‍ය ලෝකයේ ධානයට ගියහම දිගටම මේ දස කුසලයේ පවත්තන්න පුළුවන්. ඒක තමයි මේ ආනින්ද විහාරයේ පරිපූර්ණ කරනකොට මේ සතරවන සම්මප්‍රදාන වීරිය. ඒ කියන්නේ පළවෙනි සම්මප්ප්‍රදාන වීර්යය තියෙනවා දෙවෙනි වීරිය තියෙනවා, තුන්වෙනි වීරිය තියෙනවා, මේ හතරෙනි වීරිය. මොකද පළවෙනි වීරියෙන් කියන්නේ? පළවෙනි වීරියෙන් කියලා කියන්නේ නැති අකුසලෙ එන්න දෙන්නේ නැහැ කියන එක. ඉතින් මේ විදිහට ඊළඟට තියෙන අකුසලෙ නැති කරගන්න. ඊළඟට තුන්වෙනි වීරිය කියලා කියන්නේ නැති කුසලය ඇති කරගන්නවා. හතරවෙනි වීරිය කියලා කියන්නේ තියෙන කුසලය දියුණු කරනවා. දැන් තියෙන කුසලය දියුණු කරනවා. ඉතින් අන්න එතකොට සතරන සම්‍යක් ප්‍රදාන වීරිය සම්පූර්ණ කරනවා කියලා කියන්නේ දැන් දස කුසලයේ සම්පූර්ණ කරගෙන යන්නේ දස කුසලයක් මෙතන අවශ්‍යමයි. දස කුසලේ නැතුව මේක කරන්න බෑනේ. එහෙනම් දස කුසලය දීගින් දිගට පවත්නවා කියලා කියන්නේ එහෙනම් හතරවන ආශ්චර්ය අద్భుත ධර්මී පරිපූර්ණ කරන. හතරවන ආශ්චර්ය අద్భుත ධර්ම. මොකද හතරවන ආශ්චර්ය අద్భుත ධර්ම කියන්නේ? ඒක තමයි පින්නතුනේ ආර්ය ශ්‍රාංගික මාර්ගය. දැන් බලන්න පළවෙනි පටිපදාවේ දුක්ඛාරය සත්‍යය. එහෙමනෝනේ මේ ලෝකේ ඉන්න සියලුම සත්වය මහා දුකක් විඳින්නේ කියලා. මේ දුකෙන් අත මිදේවා කියලා ඒ හිතන සිතුවිල්ල තුලින්නේ අර මෙත්තා ප්‍රමාණය වැඩි. නේද? පළවෙනි පටිපදාව. දෙවෙනි එකේ දුක්ඛ සමුදය සංහාව දුරු කරලානේ. තණ්හාව අතහැරලා ඉවරලා තමයි දෙවෙනි ප්‍රතිපදායෙන් කරුණා ප්‍රමාණයට ගියේ. අතහැරීමක් සිද්ධ වෙනවා. තුන්වෙනි අප්‍රමාණයට ගියේ කොහොමද? මුදිතා ප්‍රමාණයට ඒ නිර්වාණය ස්පර්ශ කරගෙන. ඒ කියන්නේ තමන් ලබාගත් මාර්ගඵල සමාපත්තිය අනිත් අයටත් ලැබේවා කියලා හිතන්නේ. එහෙනම් දැන් මෙතන මොකක්ද? ආර්ය ශ්‍රාංක මාර්ගයේ අන්න ගමන් කරමින් තමයි මේ උපේක්ඛා ප්‍රමාණය ගමන් කරන්නේ. එහෙනම් දැන් පැහැදිලිනේ. මෙත්තා ප්‍රමාණය, කරුණා ප්‍රමාණය, මුදිතා ප්‍රමාණය දැන් උපේක්ඛා ප්‍රමාණයට නම් ඔන්න දැන් පේනවා දුක්ඛ මොකද්ද? නිරෝධ ගාමිනී පටිපදාව. සම්පූර්ණ කරන ආර්ය ශ්‍රාංග මාර්ගය. දැන් බලන්න දස කුසලයේ ආර්ය ශ්‍රාංග මාර්ගය අතර සම්බන්ධයක් තියනවාද කියලා? තියෙනවානේ. මොනවද තියෙන්නේ? දස කුසලයේ ආර්ය ශ්‍රාංග මාර්ගය. එහෙනම් හතරවෙනි සම්‍යක්ප්‍රදාන වීරිය යනකොට එහෙනම් ඒ විරිය දිගින් දිගටම අපි ඇති කරගෙන යනවා කියලා කියන්නේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන එක වැඩෙනවා කියන එකමයි. ඉතින් මේක වඩනකොට දිගින් දිගටම වැඩි වෙන යනකොට ආර්ය ශ්‍රාංග මාර්ගය සම්පූර්ණ වෙනකොට දස කුසලයේ සම්පූර්ණ වෙනකොට ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැඩෙනවා. අනිවාර්යෙන්. දැන් මම දස කුසලයේ මොනවාද තියෙන ප්‍රාණාතිපාතා, අදත්තා දාන, කාමී, සුමිච්ඡාචාර. ඔය තුනෙන් මොකද? ඔය තුනෙන්නේ අන්න ආර්ය ශ්‍රාංග මාර්ගේ එනවා සම්මා කම්මන්තේ. එතකොට සම්මා වාචාවට එනවනේ. මුසාවාද, පරුසාවාච, විසුනාවාච, සම්ප්‍රප්පල. මේක සම්මා වාචා. එතකොට මේ අවිජ්ජා ව්‍යාපාද වලින් අයින් වෙනවා කියන එක බලන්න. අර නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා විතක් වලින් අයින් වෙනවා කියලා කියන සම්මා සංකප්පය. ඒකනේ ධාන වලටත් යන්නේ අවසානට. කාමයෙන් අයින් වෙලා කුසලයෙන් අයින් වෙලා යනකොට තමයි අන්තිමේට අටවෙනි අංගයට යන්නේ. ඒ කියන්නේ සම්මා සමාධියට යන්නේ. එහෙනම් දැන් බලන්න මේ ආර්ය ශ්‍රාංක මාර්ගය තුල දස කුසලයක් අන්තර්ගතයි. සම්මා දිට්ඨිය තියෙන මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වුණාම නැත්තම් එන්න බෑ නේද? එහෙනම් දස කුසලයේ වඩනවා කියලා කියන්නේම එහෙනම් ආර්ය ශ්‍රාංක මාර්ගය සම්පූර්ණ කරනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත ආජීව වායාම සති සමාධි මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කරනවා ඒක තමයි සිවවන සම්‍යක් ප්‍රදාන වීර්ය සම්පූර්ණ කරනට හතරවෙනි ආශ්චර්ය අද්භූත ධර්මයේවත් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරි සත්‍ය සම්පූර්ණ කරනවා කියන්නේ. මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරි සත්‍ය එහෙම නැත්නම් ආර්ය ශ්‍රාංක මාර්ගය වඩනකොට පින්නතුනි මොකද වෙන්නේ? මේක ඇවිල්ලා ආර්ය ශ්‍රාංක මාර්ගය කියන්නේ රාග දෝෂ මෝහ නැති කරන මාර්ගය. අලෝභ අදෝස අමෝහ මාර්ගය. මම උදාහරණයක් පෙන්නන්නම්. දැන් අපි දන්නවා අපි යම් කිසි සම්මාදිට්ඨියක් තියෙනවා නම් තමයි සම්මා සංකප්පයක් ඇති වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි වෙනද නම් මොකක් හරි අරමුණක් ගත්තහම අපි දුම් කාන්තාවක් පුරුෂයෙක් බබෙක් මොකක් හරි කැමති මනාප රූපයක් තියෙනවා ඉස්සර. ඒක වෙනද දැක්කාම කියන්නේ ලස්සනයි හොඳයි මනමයි කියලා කියනවා. මගේ කරගන්න හිතන. එහෙනම් කාම විතක්කය කියන්නේ. එහෙනම් එතන තියෙන මිත්‍යා දෘෂ්ටියක් නේ. නේද මේ තියෙන අසෝචි ගොඩන්නේ මේ කය කියන රූපය දෙතිස් කුණුපයක් තියෙන අසෝචි පුරෝපු මල්ලක් තියෙන්නේ මේ අසෝචි පුරෝපු මල්ලට අපි කියන ලස්සනයි කියන්නේ ඉතින් එහෙනම් එතන මිත්‍යා දෘෂ්ටියද සම්මා දෘෂ්ටියක් තියෙන්නේ බලන්න මිත්‍යා දෘෂ්ටිය ඒ හින්දා තමයි මිත්‍යා සංකප්පයක් ඇති වෙන්නේ නම් කාම විතක්කයක් ඇති වෙන්නේ කාම විතක්කයක් ඇති වෙනවා නම් එහෙනම් එතන ඇති වෙන්නේ රාගය එහෙනම් ලෝභ පාරේ තමයි යන්නේ කාම විතක්ක ඒ වගේම ඒක Tamanට අයින් වෙනකොටම ව්‍යාපාදයේ තියෙන එතනම වෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු මේ රූපය දැක්කා කියලා. ඒ රූපය දැකිනකොටම අනිත් පැත්තට බලපුවා මේ රූපයේ මොකක් හරි වෙනසක් තියෙනවා. අපි හිතමු ඒ කය නහය ඇදයින, කට ඇදයින. Taman හිතන විදිහට නැත්තම් ලං වෙලා බලපුවම පේනවා මේවා. අන්න ව්‍යාපාදයක් තියෙනවා. ව්‍යාපාදේ තියෙනවා දේශි. එහෙනම් දැන් බලන්න එහෙනම් කාම විතක්කයි ව්‍යාපාද විතක්ක. එහෙනම් රාගයයි දේශයයි, ලෝභයයි දේශයයි. දැන් හිංසා පීඩා කරනකොට මොහය යනවා. දැන් මොකද වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගික අනිත් පැත්ත යන්නේ. ඒ රූපේ මගේ කියලා ගන්නෙ නේ. සම්මා දිට්ඨිකයි. එහෙනම් සම්මා දිට්ඨියක් එනවා නම් සම්මා සංකප්පයට එනවා. ඒ කියන්නේ ඒක මගේ කියලා ගන්නෙ නෑ පිළිතුරු. ඒ කියන්නේ නෙක්ඛම්ම විතක්ක, අව්‍යාපාද විතක්ක, අවින්සා විතක්ක. නෙක්ඛම්ම කියලා කියන්නේ අලෝභ පාරක්. ඒ වගේම අව්‍යාපාදය, අදෝසපාය. හිංසා පීඩා කරන්නේ නැත්නම් අමෝපාය. ඔන්න බලන්න, ලෝභ දෝෂ මොහ නැති වෙන හැටි නම් අලෝභ දෝෂ සමෝපාය. යම් කිසි එළවලු පාත්‍යයක් හදලා කියන එක මගේ කියලා. අන්න මගේ කියලා ගත්තා. අපි හිතමු එකකින් භාගයක් අතහැරිය කියලා. අන්න නෙක්කම්. එහෙනම් අතහැරියා නම් අතහැරපු එකට තරහ යන්නෙත් නෑ. සත්තු කෑවා කියලා හිම තරහ යන්නේ. එහෙනම් මගේ කියලා ගත්ත තැන තමයි තරහා යන්නේ. එහෙනම් බලන්න අලෝභ පාරේදී තරහ යන්නේ නැහැ. දේශයක් ඇති වෙන්නේ නැහැ. අතහැරියනම් නෙක්ඛම් මේ තියෙනවා නම් අවියාපාදේ තියෙනවා. අවියාපාදේ තියෙනවා නම් හිංසා පීඩා කරන්නේ නැහැ. අලෝභ අදෝස අමෝහ පාරය. ඉතින් ඒ වගේ තමයි. දැන් බලන්න ප්‍රාණඝාතය කරන්නේ. ප්‍රාණඝාතය කරනකොට දේශය තමයි මුල් වෙන්නේ. ඒතර අරත්තා දානේ මගේ කරගන්නකොට ලෝභය මුල් වෙනවා. එහෙනම් ප්‍රාණඝාතයෙන් අයින් වෙනකොට දේශය නැති වෙනවා. ඒ වගේම අරත්තා දාණයෙන් අයින් වෙනකොට ලෝභය නැති වෙනවා. කාමයේ වර්ධය හැසිරීමට මෝහයත් බලපාන ප්‍රධාන වශයෙන් මෝහය. ඒ වගේ රාගයත් බලපාන. එහෙනම් අලෝභ, අදෝස, අමෝහ. දැන් මුසාවාද කියන්නේ බොරු කියන්නේ. ලෝභෙකින්දනේ. ඒ බොරුවන්නේ කියන්නේ අර අසුචි කොට හොඳයි කියලා කියන්නේ බොරුවන්නේ. මගේ කරගන්න ඕනේ හින්දා. ඒ නිසා ඒක ලෝභයට කියන්නේ. එහෙනම් මුසාවාද කියන්නේ නැත්නම් ලෝභය නැති වෙන. පරුසාවාච විසුනාවාච කියන්නේ දේශය. ඉතින් ඒ දෙක කියන්නේ නැත්නම් දේශපාරක් නැති වෙන. එහෙනම් අදෝසය. අමෝහය. එහෙනම් බලන්න මේ ආර්ය ශ්‍රාංග මාර්ගය කියන්නේ මොකක්ද? එහෙනම් දස කුසලයේ සම්පූර්ණ කරනකොට ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැඩෙනකොට එහෙනම් අලෝභ අදෝස අමෝහ පාරයන් පිණිසු රාග දෝෂ මෝහ නැති කරන පාරක් නේ. එහෙනම් යම් කෙනෙක් රාග දෝෂ මෝහ වර්ධනය කරනවා නම් එයා නිවනට නෙවෙයි. එහෙනම් දැන් මෙන්න බලන්න. අලෝභ අදෝස අමෝහ පාරක යනවා. මෙන්න මේ යනකොට මේ ලෝභ දෝෂ මෝහ අපි අයින් කරගෙන අයින් කරගෙන අර විදිහට ආර්ය ශ්‍රාංග මාර්ගයේ යනකොට අර හිත රාග අරමුණු වෙන්න පුළුවන්. දේශ අරමුණු වෙන්න පුළුවන්. මෝහ අරමුණු වෙන්න පුළුවන්. එනකොට අපේ හිත හොල්ලගන්නේ නැහැ. මොකද හොල්ලගන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් මේ මාර්ගයේම කාන්තයි ප්‍රණීතයි කියලා හිතෙනවා යාට. මේ ලෝභ දෝෂ මෝහ නැති මාර්ගයේම කාන්තයි ප්‍රණීතයි කියලා හිතෙනකොට අන්න යාගේ අර දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තුළින් හතරවෙනි අදිෂ්ඨානයට යනවා. පළවෙනි අදිෂ්ඨානේ, දෙවෙනි අදිෂ්ඨානේ, තුන්වෙනි අදිෂ්ඨානේ, දැන් හතරවෙනි අදිෂ්ඨානේ. පළවෙනි අදිෂ්ඨානේ අපි සත්‍ය අදිෂ්ඨානෙනි කතා කරේ. දෙවෙනි අදිෂ්ඨානේ ත්‍යාග අදිෂ්ඨානය අතහැරියා. පළවෙනි එක අපි සත්‍ය ගැන කතා කරේ. ඇත්ත මේ ලෝකයේ තියෙන දුක නිර්වාණය විතරයි ඇත්ත කියලා කතා කරා. මෙතන අපි කතා කරන්නේ උපසමාධි අදිෂ්ඨානය. එහෙනම් පළවෙනි අදිෂ්ඨානේ සත්‍ය අදිෂ්ඨානේ, දෙවෙනි අදිෂ්ඨානේ, ත්‍යාග අදිෂ්ඨානේ, තුන්වෙනි අදිස්ථානේ ප්‍රඥා අදිස්ථානේ මගේ කියලා ගන්නේ නැහැ එතන එකක්වත්. මෙතන තියෙන්නේ උපසමාධි අදිස්ථානේ කියන්නේ සාන්තයි ප්‍රණීතයි රාග දෝෂ මෝහ නැත්තම් හිත සාන්තයි ප්‍රණීතයි හෙල්ලෙන්නේ නැහැ නේද? ඒක හොඳයි. ඒ අදිස්ථානේ ඉන්න අය. හැබැයි ඒ අදිස්ථානේ ඉන්නකොට හිත හෙල්ලෙන්නේ නැහැ කියලා ඉන්නකොට ඒ නොමැති ඔය ඒ හිතේ ඇති වෙනවා රාග දෝෂ මොහ නැති වෙන හින්දා සමාධියක් ඇති වෙනවා. ඒ සමාධිය ඇති වෙන රාග දෝෂ මොහ තුනී කරපු නිසා නැති කරපු නිසා අන්න ඒකට කියනවා විමංශා සමාධිය කියලා. විමංශා සමාධිය. එහෙනම් දැන් බලන්න මේ උපසමාධි අධිෂ්ඨානය දිගින් දිගට පරිපූර්ණ කරනකොට යාගේ විමංශා සමාධිය තියෙන එන බණ ඡන්ද සමාධිය ඉස්සල්ලා ඇති උනේ. ලෝකයේ දුකයි ලෝකෝත්තර නිර්වාණය සපයි කියලා ගියේ පළවෙනි. පටිපදායි. දෙවෙනි එක චිත්ත සමාධිය. ඡන්ද චිත්ත විරිය එනම් මේක විමංශ. බලන්න එහෙනම් මේ සමාධිය තියෙන්නේ එහෙනම් විමංශා සමාධිය ඇති වෙනවා. එහෙනම් රාග දෝෂ මෝහ නැති සිතක ඇති වෙන සමාධිය අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා යනකොට මේ උපසමාධි අධිෂ්ඨානය සම්පූර්ණ වෙන සම්පූර්ණ වෙන හිත පුදුමාකාර විදියට සැහැල්ලු භාවයටපත් වෙනවා මේ කුජියල. ඒක තමයි උපසමාද අධිෂ්ඨානය කියන්නේ. ඉතින් උපසමාද අධිෂ්ඨානේ විමංශා සමාධියට යනවා. විමංශා සමාධියට ගියාට පස්සේ පින්නතුනේ අන එයාගේ හිත දැන් රාගදෝෂ මොහ නැහැ. හැබැයි බැරි වෙලා හිතවිල්ලක් ආවොත් දැන් අපි රාගදෝෂ මොහ නැති වෙලාවක ඕන රාගය සිතිවිල්ලක් ආවට කමක් නැහැ කියලා එහෙම හිතලා බැරි වෙලා රාගසිතක් ආවොත් මේකත් එක්ක ආයෙත් ඔට්ටු වෙන්නේ. ආයෙත් ඔට්ටු වෙන්න ඕන ආයෙත් කමඨානක් හරි ආයෙත් අර විදිහටම ඔට්ටු වෙලා ඒකත් එක්ක යුද්ධ කරන්න වෙනවා. හැබැයි එහෙම ඇතුලෙන් අභ්‍යන්තරයෙන් ආවට කමක් නැහැ රාගයක්වත් ආවට කමක් නැහැ දේශයක් ආවට කමක් නැහැ මේ විදිහට මෝහ සිතිවිල්ලක් ආවට කමක් නැහැ කියලා හිතෙන්නේ මානේ ඒ වගේම අවිද්‍යාවයි. එහෙනම් දැන් පැහැදිලි නේද මේ විමර්ශාව දිගින් දිගටම මේ සාන්තයි ප්‍රණීතයි රාග දෝෂ මෝහ නැති එක හොඳයි කියන එකට ප්‍රතිවිරුද්ධ දෙයක් තියෙනවා කියන එක පැහැදිලි. මොකක්ද මේ පැහැදිලි? මොකක්ද මේ දෙය? ඒක තමයි මානෙ. අපේ මානයයි අවිද්‍යාවයි හින්දා. ඕන්නම් ඇවිල්ලා රණ්ඩු කරපන්. එහෙම නැත්නම් ඕන්නම් ඇවිල්ලා නැවත රාගය ආවට කමන්නේ ද්වේෂය ආවට කමන්නේ මෝහය ආවට කමන්නේ කියලා සිතුවිල්ලක් ආපු ගමන් අයත් රණ්ඩු කරන් දෙනවනේ. ඉතින් අර තියෙන විමංශාව අර තියෙන සමාහිත භාවය නැති වෙනවා. ඒ හින්දා එහෙමවත් හිතන්නේ නෑ මෙයාද. එහෙමවත් හිතන්නේ නෑ රාගය ආවට කමක් නෑ කියලාවත් හිතන්නේ නෑ. ඒ කියන්නේ එහෙම මාන්නයක්වත් නෑ. අපේ ඇතුලෙන් ඇති වෙන මමත්වයේ හින්දාමනේ අයත් මෙයා එන්නේ එළියට. අපේ ඇතුලේ ඉන්නවා මම මම කියලා කෙනෙක් ඉන්නවනේ. ඉතින් මේ මම කියලා කෙනා එළියට බහින්න ඉන්නනේ. මට පුළුවන් හත් අටම් කරන්න කියලා කියනවා. ඉතින් මෙයා එහෙමවත් හිතන්නේ නැත්නම් ආයෙ සටන් කරන්න කෙනෙක් නැහැ මෙතන. අන්න එතකොට අන්න ඒ සඳහා මොකද කරන්නේ? මෙයා සියල්ල අතහරින්න පටන් ගන්නවා. සබ්බනිසග්ගය කියන්නේ ඒකයි. මේ උපසමාධි අදිස්ථාණයෙන් විමර්ශා සමාධිය සම්පූර්ණ කළා. විමර්ශා සමාධිය ඒකට සබ්බ නිස්සග්ගය කියන්නේ මෙයා මාන්නේ ඇති වෙන්නේ මොකකින්වත් නෙවෙයි පින්නදනේ. ඈ මේ සියල්ල කියලා එකක් තියෙනවනේ. මොකද්ද මේ සියල්ල කියලා කියන්නේ? සබ්බ සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් වෙනවා භාගතුමා. ඒකේ පෙන්නනවා සියල්ල. ඇස, කන, නාසය, දිව, කය, මන ආධ්‍යාත්මික ආයතන. අනිත් පැත්තට තියෙනවා බාහිර ආයතන. ඒ තමයි වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. එහෙනම් මෙන්න මේ ආයතන අරමුණු. මේ දෙක මෙවුවා එකතුලා මේවා තමයි මගේ කියලා ගන්නෙ. මානෙන් යම් කෙනෙක් මගේ කියලා ගන්න ඔන්න ඔය ඔය ඇහත් වර්ණ රූපයක් එකතු වුනහම ඇති වෙන යම් කිසි පැවැත්මක් තියෙනවා නම් ওই පැවැත්මනේ මගේ කියලා ගන්න. එහෙනම් ඇහත් මගේ නෙවෙයි වර්ණ රූපයත් මගේ නෙවෙයි චක්කු විඥානයත් මගේ නෙවෙයි ඒත් එක්ක බැඳිච්ච අනිකුත් නාම ධර්ම ටිකත් මගේ නෙවෙයි එහෙනම් මේකට ඇති ඇති වෙනවනම් යම් කිසි සංයෝජනයක් බැඳීමක් ඒක මගේ නෙවෙයි එහෙම දෙයක් නෑ ධර්මතා සමූහයක් විතරයි එහෙනම් අන්න ඒක තමයි සියල්ල අතරිනවා කියලා කියන්නේ සබ්බ නිසග්ගය කියලා කියන්නේ මේ සියල්ල අතරිනවා එහෙනම් මේ සියල්ල අතහරින්න නම් මොකද වෙන්න ඕනේ? අන්නේ සියල්ල අතහරින කෙනා සබ්බනිස්සග්ගේ තම සම්පූර්ණ කරන්නේ. ඇහත් අතහරිනවා වර්ණ රූපයත් අතහරිනවා. කනත් අතහරිනවා ශබ්ද රූපයත් අතහරිනවා. මේද මේ විදිහට මානයක් ඇති කරගන්න නැතුව මානේ මානේ එන්නේ ආයතන තියෙනවනේ. ආධ්‍යාත්මික බාහිර ආයතන නිසාම තමයි මාන්නය ඇති කරගන්නේ. ඉතින් මේක අත්හැරපුවාම ඒ හරහා ඇති වෙන සංයෝජනයක් තියෙනවා නම් සංයෝජනේ ඇති කරගන්නේ නැහැ. නැවත සංසාරට බැඳෙන්න යන්නේ. අන්න එතකොට තමයි කිසිම දෙයකට එයාගේ හිත ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. හිත උපේක්ඛාවයි. උදුමාකාර උපේක්ෂා ස්වභාවයක් තියෙනල්ලන්නේ නේ. අන්නේ උපේක්ඛාව අප්‍රමාණයි මෙච්චරයි කියලා කියන්න බෑ මොන ආවත් හිත ඒ උපේක්ඛාවටම යන්නේ කිසිම දෙයක ඇලීමක් ගැටීමක් නැති නිසා. ඉතින් මෙන්න මේ විදිහට බලන්න මේ උපේක්ඛා ප්‍රමාණයට යනවා. මේ සබ්බ නිස්සග්ගේ අතහැර සම්පූර්ණ කරනකොටම උපේක්ඛා ප්‍රමාණයට තමයි. එයාගේ හිතට ප්‍රශ්නයක් නැහැ. මම මේකට පළ ඉස්සල්ලා උදාහරණයක් කියලා දුන්නා ඇත්තට. සරල උදාහරණයක්. ඒ තමයි යම්කිසි මිනිසෙකුට හිඟන්නේ කියලා හිතන හිඟන මිනිස්සේ ඒ මිනිසයාට කන්නත් නැහැ, අඳින්නත් නැහැ. අනේ මෙයාට මොන හරි කන්න දෙයක් දෙන්න ඕනි කියලා කල්පනාවක් ඇති වෙනවා. දීලා නේද? අන්න ඒකට කියන්නේ මෙත්තාව කියලා. සරලව හිතන්නේ ඒක තමයි මෙත්තාව. ගිහිල්ලා දෙනවා. ඇඳුමකුත් දෙනවා, කෑමක් දෙනවා. ඒක තමයි කරුණාව. එයා කෑම කනකොට, ඒ ඇඳුම අඳිනකොට අපිට ඇති වෙනනේ සතුටක්. ඒ සතුට තමයි එයා ඒක පරිහරණය කිරීමෙන් ලබන සතුට අපිත් ලැබලා තියෙනවා කලින්. ඒ හින්දා ඒක ලැබෙනවා කියලා හිතේ කිසිම ඉරිසියාවක් මොකක්වත් නැහැ. අන්න ඒක තමයි මුදිතාව. බැරි වෙලාවත් එයා ඒ කෑම එක යඳුමයි කාට හරි වික්කා. වික්කා. මේ බලාගෙන ඉන්නකොටම වික්කා. අන්න හිත හෙලවෙන්නේ නැත්නම් ඒකට කියන උපේක්ඛාව කියලා. ඉතින් දැන් එහෙනම් කොහොමද මේක මේ ආරි පැත්ත මේ අප්‍රමාණ පැත්තට යන්නේ? මේ ලෝකේ ඉන්න සියලුම සත්ත්වයින් එකම දුක්ගඩක පින්නසුන. මහා දුක්ගොඩක ඉන්න මේ සත්‍යය මේ දුකෙන් අත මිදෙත්වා කියලා හිතන එක තමයි මෙත්තාව. ඒක අප්‍රමාණව වඩනකොට කියනවා මෙත්තා අප්‍රමාණයි කියලා. සියලු සත්‍යෝ මේ දුකෙන් අත මිදෙත්වා කියලා. ජාති ජරා ව්‍යාධි දුක්ඛෙන් අත මිදෙත්වා. දෙවෙනි කරුණාව කියලා කියන්නේ එහෙනම් මේ දුකට හේතු වෙන සංහාව. දුක්ඛාරිය සත්‍ය නෙවෙයි එහෙනම් සංහාව කියන දුක්ඛ සමුදය. සංහාව දුරු කිරීමෙන් Taman අතහැරලම අර ඇඳුම අතහැරලානේ ඇඳුමට තියෙන තණ්හාව අතහැරලානේ අපි දන් දෙන්නේ. ඒ වගේ මේ තණ්හා උපදීන් සියල්ලම දුරු කරමින් අතහැරමින් අපේ කරුණාව ප්‍රමාණයට යන්න පුළුවන්. ඊළඟට තියෙන මොකක්ද? මුදිතාව. ඒක තමයි අපි ලබාගත් මාර්ගඵල. මේ දුක්ඛය නැති කරගෙන නිර්වාණය සාක්ෂාත් කරගන්නවා කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් ඵල. එහෙනම් මෙන්න මේ අරියත් ඵලය මේ ඵල සමාපත්තියක් සාක්ෂාත් කරගත්තා. යම් කිසි විදිහට ඵල සමාපත්තියක් සාක්ෂාත් කරගෙන සියලු සත්‍යයන්ට මේ ඵල සමාපත්තිය ලැබේවා කියනවා මුදිතා ප්‍රමාණ. ඊළඟට උපේක්ඛා ප්‍රමාණය කියලා කියන්නේ යම් කිසි විදිහට මේ සියල්ලම යම් කිසි කෙනෙක් අතහැරියා නම් ඒ අතහැරපු කෙනා අතහැරියට පස්සේ හිත කොච්චර චුට්ටක් අතෙනසෙන්නේ. මොකද ඔක්කොම අතාරිනවා. රාග දෝෂ මෝහ ඇති වෙන්නේ යම් කිසි තැනකන ඒ එක්කම අතහැරියා අතහැරලා හිත හොල්ලා ගන්න තියෙන මොන වුණ ප්‍රශ්නයක්ද? ඒකට කියනවා උපේක්ඛා ප්‍රමාණය. එහෙනම් මෙන්න මේ උපේක්ඛා ප්‍රමාණය ඇති කරගන්න ආකාරය තමයි මේ ධර්ම දේශනාවෙන් අපි සිදු කරේ. එවනම් මේ උතුම් වූ ධර්ම දේශනාව ඒ සුඛපටිපදා කිප්පවිඥාන් උපේක්ඛා අප්‍රමාණය සඳහා ගමන් කිරීමටම හේතු වේවා වාසනාව වේවා කිමින් ධර්ම දේශනාව මෙතනින් හිමාවටපත් කරනවා. ඇත්තාවතා චම්හෙහි සම්වදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සම්මේ භූතානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සම්මේ සත්තානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සිර දිනාටම තෙරුවන් සරණයි ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ වතුරුගම කන්නිමහර වේලවනාරාම විහාරවාසී පූජ්‍යපාද නැල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ. අපි උන්වහන්සේටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරමු. සැමට තෙරුවන් සරණයි. 58656යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සදේශීය සේවයයි. තරහ වෙනදි 4 කින් ඔබට පුළුවන් අපේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්නට. ඔබ සවන් දෙමින් සිටින්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සදේශීය සේවයයි.